දේශනාව. සුපින්නතුනි අද ධර්මාන් ශාස්ත්‍රනාව සිදු කරන ගෞරවනීය දේශකයාණන් වහන්සේ ගම්පහ බැන්දිය මුල්ල විද්‍යාස්තේකර පිරිවෙන් විහාරය අස්කිරිය පුරාණ ගල්ලෙන් විහාරය යන උභය විහාරාධිපති විද්‍යාස්තේකර පිරිවෙන්හි නියෝජ්‍ය පරිවේනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජනීය බැලුම් මහර ඉන්දානන්ද ස්වාමීන් වහන්සේ සපින්තුනි අද ධර්මානුශාසනාවේ මාතෘකාව දාන මහප්පල සූත්‍රය ඇසුරෙන් වන ධර්මානුශාසනාව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 සියාපනකාරි පුත්ත ඉදේ කච්චස්ස තාදි සංයේව දානං දින්නම් මහප්පලං මහානිසංසං තීති සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි පින්වත් හැමදෙනාම සූදානම තිලෝකාග්‍ර අමාමෑණී ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට ඒ සඳහා අපි මාතෘකාව හැටියට ඉදිරිපත් කළේ දාන මහප්ඵල සූත්‍රය මේ සූත්‍රය තුලින් විවරණය වෙන්නේ දානය මහත්ඵල මහානිසංස බවටපත් වෙන්නේ කෙසේද කියන ආකාරය පින්නතුනි දාන මහප්පල සූත්‍රය අංගුත්තර නිකායට අයිති සූත්‍රයක් අංගුත්තර නිකාය සත්තක නිපාතේ පඨම පණ්ණාසකේ මහා යඤ්ඤ වර්ගයේ සඳහන් නමවන සූත්‍ර දේශනාවයි දාන මහප්පල සූත්‍ර දේශනාව ලෞතර බුදුරජාණන් වහන්සේ චම්පා නුවර ගග්ගරා නදී තීරයේ වැඩවසන කාලේ මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්ට යෙදුනේ. ඒ සමෙහි චම්පා නුවර වාසී උපාසක පිරිසක් සරියුත්තරුන් වහන්සේ වෙත එළඹිලා වැඳ නමස්කාර කරලා එකත් පසක ඉඳගෙන උන්වහන්සේගෙන් විමසීමක් කරනවා. සාරිපුත්ත තෙරුන් වහන්සේ අපි බොහෝ කාලයකින් බුදුරජාණන් වහන්සේ සමග දැහැමි කතාවක් සිද්ධ කළේ නැහැ. භගවතෝ සම්මුඛා ධම්මී කතා සාදු මයම් භන්තේ. ස්වාමීනි අපි කැමති බුදුරජාණන් වහන්සේ සමග දැහැමි කතාවක්, දහම් කතාවක් ධර්ම ශ්‍රවණය කරන්න. ඒ අනුව සරියොත් තෙරුන් වහන්සේ සඳහන් කරන උපාසකවරුනි එළඹෙන පොහෝ දවසේ ඔබ පැමිණෙන්ට ඒ පොහෝ දවසේ අපි බුදුරජාණන් වහන්සේ සමග දහම් සාකච්ඡාවක් සිද්ධ කරනවා. හොඳයි කියලා පිළි අරගෙන මේ උපාසකවරු පිරිස එළඹෙන පොහෝ දවසේ නැවත සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙත එළඹුණා. එළඹිලා කාරණය සිහිපත් කරලා උන්වහන්සේ සමග බුදුරජාණන් වහන්සේ වෙත එළඹුණා. බුදුරජාණන් වහන්සේ වෙත එළඹිලා වැඳ නමස්කාර කරලා ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං ඒතදවෝච සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා සාරියොත් තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා ප්‍රශ්න දෙකක් ස්වාමීනි භාග්‍යතුන් වහන්ස දෙනු ලබන දානේ මහත්ඵල මහානිසංස භාවයක් තිබෙනවද මහත්ඵල මහානිසංස ලැබෙන දාන තිබෙනවද? පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ හැටියට ඉදිරිපත් කළේ මහත්ඵල මහානිසංස නොවන දාන තිබෙනවද? උන්වහන්සේ මුලින්ම විමසා සිටියේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහත්ඵල මහානිසංස නොවන දාන තිබෙනවද? දෙවනුවයි විමසා සිටියේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහත්ඵල මහානිසංස වන දාන තිබෙනවද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියා සාරිපුත්ත ඉදේ කච්චස්ස තාවිසංගේව දානං දින්නම් න මහත්ඵලං න මහානිසංසං සාරිපුත්තයන් වහන්සේ මහත්ඵල මහානිසංස නොවන දාන තිබෙනවා දෙවන උන්වහන්සේ සඳහන් කරනවා සියාපන සාරිපුත්ත ඉදේකච්චස්ස තාදි සංඝේව දානං දින්නම් මහප්පලං මහානි සංසං සාරිපුත්තයන් වහන්සේ මහත්ඵල මහානි සංස වන දාන තිබෙනවා සාරියොත් තෙරුන් වහන්සේ ප්‍රශ්න දෙකක් විමසා සිටියා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න දෙකට පිළිතුරු ලබා දුන්නා මොකද්ද ප්‍රශ්න දෙක? මහත්ඵල මහානිසංස නොවන දාන තිබෙනවද? දුරජාණන් වහන්සේ සඳහන් කරන එහෙම දාන තිබෙනවා. දෙවන ප්‍රශ්නේ හැටියට ඇහුවේ මහත්ඵල මහානිසංස ලැබෙන දාන තිබෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහත්ඵල මහානිසංස ලැබෙන දාන තිබෙනවා. නැවත සරියුත්තරුන් වහන්සේ ප්‍රශ්න කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස දෙනු ලබන දාණය මහත්ඵල මහානිසංස නොවීමට හේතුව කුමක්ද? කෝනකෝ භන්තේ කෝ හේතු කෝ පච්චයෝ යේන ඉදේ කච්චස්ස තාදි සංගේව දානං දින්නම් න මහප්පලං න මහානිසංසං සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ එහෙම. ඒ වගේම සරියුත්තරුන් වහන්සේ විමසා සිටිනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දෙනු ලබන දාණය මහත්ඵල මහානිසංස වීමට හේතුව කුමක්? ඒවට හේතු තියනවද? බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දෙනු ලබන දාණය මහත්ඵල මහානිසංස නොවීමට හේතු තිබෙනවා. දෙනු ලබන දාණය මහත්ඵල මහානිසංස වීමට හේතු තිබෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. නිරන්තරයෙන්ම දන් දෙන ධර්ම ශ්‍රාවක ඔබ නිරන්තරයෙන්ම දැනගත යුතු කාරණාවක් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව හරහා විවරණය කරන්නේ. අපි නිරන්තරයෙන්ම දන් දෙනවා. පරිත්‍යාග කරනවා. ඒ පරිත්‍යාගයන් දානයන් මහත්ඵල මහානිසංස බවට පත් කරගන්නේ කෙසේද? මෙන්න මේ පැනයට මේ සූත්‍ර දේශනාව හරහා අපිට පිළිතුරු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දන් දෙන ආකාර හතක් මේ සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා පිළිතුරු හැටියට. ඒ නිසා තමයි අංගුත්තර නිකායේ සත්තක නිපාතයට මේ සූත්‍ර දේශනාව එකතු කරලා තිබෙන්නේ. දහම් කරුණු හතක් පැහැදිලි කරලා තිබෙනවා. එයින් දහම් කරුණු හයක් දෙනු ලබන දාණය මහත්ඵල මහානිසංස නොවීමට හේතුව දක්වනවා එක් කාරණයක් දෙනු ලබන දාණය මහත්ඵල මහානිසංස බවට පත් වෙන්නේ කෙසේද කියන ආකාරය පැහැදිලි කරනවා කාරණා හතක් දක්වලා තිබෙනවා එනතුනි ඔබ ඊටාම සාවධානව නිර්වුල් මනසින් පළවෙනි කාරණයේ සිට අවසාන කාරණය දක්වා ශ්‍රවණය කළොත් ඔබට මේ අවබෝධ කර ගැනීමට පහසු වෙනවා. ඒ නිසා මා සිහිපත් කරනවා මේ පිළිබඳව නිරන්තරයෙන්ම මෙනෙහි කරමින් අදාළ ධර්ම කරුණු පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්නට කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පළවෙනි කාරණය සාරිපුත්තයන් වහන්ස දන් දෙන එක පුජ්‍යලයක් ඉන්නවා. මේ පුජ්‍යලයා දන් දෙන්නේ සාපේකෝ දානන්දේති පටිබද්ධ චිත්තෝ දානන්දේති සන්නිදිපේක්කෝ දානන්දේති ඉමං පෙච්ච පරිබුංජිස්සාමේති දානං දෙති. පළවෙනි පුජ්‍යලයා දන් දෙනවා ඇලුණු සිතින් අපේක්ෂා සහිතව අට කතාවය විවරණය කරලා තිබෙන්නේ සතන්නෝ සාපේකෝති සතන්නෝ අපේක්ෂා සහිතව කියලා කියන්නේ තෘෂ්ණාවෙන් දන් දෙනවා. දෙවැනි ආකාරය තමයි පටිපද්ද චිත්තෝ දානං දේති විපාකයේ පිළිබඳව බැඳුණු සිතින් දන් දෙනවා. විපාක අපේක්ෂාවෙන් විපාකයට බැඳිලා දන් දෙනවා. ඒ වගේම සන්නිධිපේකෝ දානං දේති අට කතාවේ විවරණය කරලා තිබෙනවා නිදන් කිරීමේ අදහසින් දන් දෙනවා මම මේ දන් දෙන්නේ නිදන් කරනවා අනාගතේ ප්‍රයෝජනෙට ගන්නට ඉමං පෙච්ච පරිබුන්දිස්සාමේති දානන්දේ මම මේක පරලෝකදී අනුභව කරනවායි කියලා දන් දෙනවා. පළවෙනි ආකාරය. සරලව ගත්තාම විපාක අපේක්ෂාවෙන් තණ්හාවෙන් නිදන් කරන අදහසින් සමහර අය දන් දෙනවා. පරිත්‍යාගයන් කරනවා හැබැයි තණ්හාව තියෙනවා. පරිත්‍යාග කරනවා ඇලුණු සිතින්. පරිත්‍යාග කරනවා විපාක අපේක්ෂාවෙන් පරිත්‍යාග කරනවා මට මේක පරලෝකදී අනුභව කරන්න පුළුවන් වෙයි කියලා. මේ සියලුම காரணා සරලව සඳහන් කළොත් විපාක අපේක්ෂාවෙන් තෘෂ්ණාවෙන් දන් දෙනවා. ඇලුණු සිතින් දන් දෙනවා. කාටද දන් දෙන්නේ සමනස්සවා බ්‍රාහ්මනස්සවා? සමන බ්‍රාහ්මණයන්ට දන් දෙනවා ඇලුණු සිතින්. දාන මහප්ඵල සූත්‍රයේ සඳහන් වෙනවා මොනවද දන් දෙන්නේ? අන්නම් පානම් වත්තං යානම් ආහාර පාන වස්ත්‍ර ඒ වගේම සෙනසුන් ආලෝක පූජා සාමාන්‍ය එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන කය පවත්වාගෙන යාමට අවශ්‍ය දේවල් දාන උපකරණ හැටියට පරිත්‍යාග කරනවා සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා අන්නං පානං වත්තං යානං මාලාගන්ධ විලේපණං සෙය්‍යෝ ආදී වශයෙන්. එතකොට පළවෙනි පුජ්‍යලයා විපාක අපේක්ෂාවෙන් ආහාර පාන වස්ත්‍රාදිය සමන බ්‍රාහ්මණයන්ට පරිත්‍යාග කරනවා. මේ පරිත්‍යාගය නිසා මේ දාණය නිසා ඔහු දන් දීලා සෝ දානං දත්වා කායස්ස බේදා පරම්මරණා චාතුම් මහරාජිකානං දේවානං සහව්‍යතං උපපජ්ජති මිය පරලෝකයෙන් උපදිනවා චාතුම් මහරාජික දිව්‍ය ලෝකේ ඇලුණු සිතින් විපාක අපේක්ෂාවෙන් දන් දුන්නා දන් දීමේ ප්‍රතිඵලය හැටියට විපාකය හැටියට මිය ගියාට පස්සේ චාතුම් මහරාජික දිව්‍ය ලෝකවල ප්‍රතිසන්දිය ලැබ සුගතිගාමී වුණා. දාන මහප්පල සූත්‍රයේ සඳහන් වෙනවා ඒ දානානිසංශය ඒ කර්මය ගෙවුනට පස්සේ නැවත මනුස්ස ලෝකයට පැමිණෙනවා. හීනගාමී වෙනවා. ආහාර පාන වස්ත්‍රාදිය සමන බ්‍රාහ්මණයන්ට පරිත්‍යාග කළා විපාක අපේක්ෂාවෙන් දන් දුන්න ඒ දානයේ විපාක හැටියට මිය පරලෝකයෙන් චාතුම් මහරජිකාදී දිව්‍ය ලෝකවල ප්‍රතිසන්දිය ලැබුවා ඒ දානයාගේ ආනිසංස විපාක ගෙවුනට පස්සේ නැවත මනුෂ්‍ය ලෝකයේ තුල ප්‍රතිසන්දිය ලබන. ඒ සඳහන් වෙන්නේ සූත්‍ර දේශනාවේ හීනගාමි. නැවත ඉන්න තත්වයට වැටෙනවා. නැවත මේ පංචස්කන්ධය හරහා උප්පත්තියක් ලබලා නැවත අර උඩ හිටලා පල්ලෙහාට වැටෙනවා. දිව්‍ය ලෝකයේ නැමැති උසස් තලයේ ඉඳලා නැවත පල්ලෙහාට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දෙවනිව දන් දෙන ආකාරය සහ දන් දෙන කුජලයා. කොහොමද දන් දෙන්නේ? විපාක අපේක්ෂාවකුත් නැහැ. ඒවා මම පරලෝකදී අනුභව කරනවායි කියලා අදහසකුත් නැහැ. සාහු දානන්ති දානන්දේති දන් දීම හොඳ දෙයක්. කියලා පරිත්‍යාගයන් දානයන් සිද්ධ කරනවා. දන් දීම හොඳ දෙයක් කියන අදහසින් පරිත්‍යාගයන් දානයන් සිද්ධ කරනවා. න දෙවැනි ආකාරයට සිතුවිලි මනසේ කිසිම අදහසක් නැහැ. මේවා මම පරලෝදි ප්‍රයෝජනයට ගන්නවා මේවා විපාක ලැබෙනවා තෘෂ්ණාවක් ඇලීමක් නැහැ පරිත්‍යාග කරනවා. දැන් අපි දකිනවා විවිධ රටවල් වල ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැති අය විවිධ පිරිස් විවිධ ආකාරයෙන් විවිධ අවස්ථාවලදී පරිත්‍යාගයන් සිද්ධ කරනවා. රටවල් වලට විපත් ඇති වුණාම. දැන් මේ කොරෝනා වැනි වසංගත තත්ත්වයන් ඇති වුණාම සමහර රටවල් විවිධ රටවල් වලට පරිත්‍යාගයන් වෛද්‍ය උපකරණ ආදී පරිත්‍යාග කළා. ඒක කිසිම අපේක්ෂාවක් නැහැ. දන් දීම හොඳ දෙයක්. කවුරු හරි නැති බැරි කෙනෙකුට පරිත්‍යාග කරන දන් දීම හොඳ දෙයක්. ඵල අපේක්ෂාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ පුජ්‍යලයාත් කායස්ස බේදා පරම්මරණං සුගතින් උප්පජ්ජති. කය බිඳිලා මිය පරලෝකයාට පස්සේ සුගතිගාමී වෙනවා. ධාතු මහරාජිකාදී දිව්‍ය ලෝකවල උප්පත්ති ලැබෙනවා. ඒ දිව්‍ය ලෝකවල උප්පත්තිය ලැබලා ඒ කර්ම විපාකය ගෙවුනට පස්සේ නැවතත් මිනිස්්‍ය ලෝකයට පැමිණෙනවා. ඒ කර්මය ගෙවුනට පස්සේ ඒ දිව්‍ය ලෝකවල පරිවාර සම්පත් ඇතුව ජේෂ්ඨ භාවයටපත් වෙලා සැප සම්පත් විඳින්මින් ඉඳලා ඒවා ගෙවුන ගමන් නැවත හීනගාමී හෝති නැවත පහත තත්වයට වැටෙනවා. හිටපු තැනට පැමිණෙනවා. දැන් අපි ආකාර දෙකක් සඳහන් කළා. පළවෙනි ආකාරයේ විපාක අපේක්ෂාවෙන් දන් දෙනවා, දන් දීලා සුගතිගාමී වෙනවා. සුගතිගාමී වෙලා නැවත manuss ලෝකයට පැමිණෙනවා. දන් දීම හොඳයි කියන අදහසින් සමහර අය දන් දෙනවා. එහි විපාක හැටියට සුගතිගාමී වෙනවා. සුගතිගාමී වෙලා නැවත හිතපු තත්වයට පැමිණෙනවා. කර්මය ගෙවුනට පස්සේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා තුන්වෙනි ආකාරය අම්මා තාත්තා දන් දුන්න නිසා පරම්පරාවේ අපේ මුතුන් මිත්තන් දන් දීලා තියෙනවා. මේක අපේ පරම්පරාවෙන් එන චාරිත්‍රයක්. ඕරාණං කුලවංශං ආපෙන්තුති දානං දේති. මේක අපේ කුලවංශේ පරම්පරාවේ සිටිතක්. කියලා සමහර අය දන් දෙනවා. අපි දකිනවා සමහර අවස්ථාවල අපේ පින්නතුන් කියන අපේ ශ්‍රී ආච්චික කාලේ ඉඳලා දැන් අවුරුදු 30ක් දන් දෙනවා එක දිගට. අපේ හාමුදුරනේ මේ දාණය අපි ආරම්භ කළේ අපේ මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳන් අවුරුදු 50ක් එක දිගට අපි මේ දාණය දීගෙන එනවා කඩ කරන්නේ නැතුව. එහෙම අදහසින් දන් දෙනවා නමුත් කර්ම විපාක ඵල විපාක ගැන අදහසක් නැහැ. ඒවට ඇලිලා නැහැ. දන් දීම හොඳයි කියලා අදහසකුත් නැහැ. මේක પરම්පරා චාරිත්‍රයක් ඉෂ්ට කිරීමේ අදහසින් දන් දෙන්න. සෝදානන් දත්වා සුගතින් උප්පජ්ජ. ඒ විදිහට දන් දෙන පුජ්‍යලයා කය මිදිලා මිය පරලෝ ගියාට පස්සේ සුගතිගාමී වෙනවා. චාතුම් මහරාජිකාදී දිව්‍ය ලෝකවල ප්‍රතිසන්දිය ලැබලා නැවත ඒ කර්මය ගෙවුනට පස්සේ හෙට්ටාගාමී වේ හොන්ති. පහලට වැටෙනවා. හිතපු தത്വයට පැමිණෙනවා. දැන් අපි ආකාර තුනක් සඳහන් කළා. දන් දෙන පුජ්‍යලයන් තුන් දෙනෙක් පිළිබඳව සඳහන් කළා. හතරවෙනි ආකාරය තමයි සමහර අය දන් දෙනවා අහං පචාමි ඉමේ පචಂತಿ මම ආහාර උයා පියාගෙන අනුභව කරන කෙනෙක් මේ ශ්‍රමණ බ්‍රාහ්මණය උයා පියාගන්නේ නැහැ ඒ නිසා මම මොනවා හරි උයලා පියලා මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ගිහිල්ලා දෙන්න ඕනේ මොකද මේ ඇත්තෝ උයාපිහාගෙන කන අය නෙමෙයි අනුභව කරන අය නෙමෙයි කියන අදහසින් දානයන් දෙනවා පරිත්‍යාගයන් කරනවා මොකද්ද අදහස උනේ මම උයාපිහාගෙන අනුභව කරනවා මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ උයාපිහාගෙන අනුභව කරන්නේ නිසා මම දන් දෙනවා සෝදානන් දත්වා ඔහු දන් දීලා සුගතිගාමී වුණා. දිව්‍ය ලෝකවල ප්‍රතිසන්දිය ලැබලා ඒ කර්මය ගෙවුනට පස්සේ නැවත මනුෂ්‍ය ලෝකේ ප්‍රතිසන්දිය ලැබනවා හිටපු තැනටපත් වෙනවා. කර්මය ගෙවුනට පස්සේ. පස්වෙනි ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර අය දන් දෙනවා මේ දාණය පෙර මහා ඍෂිවරු කරපු මහා යාගවලට සමානයි. අට්ටක වාමක වාමදේව වෙස්සාමිත්ත අංගීරස භාරද්වාජ වාසෙට්ට කස්සප ආදී මේ මහා ඍෂිවරු පෙර මහා යාගයන් කරලා තිබෙනවා. ඒ නිසා එවං මේ අයං දානං සංවිභාගෝ භවිස්සති इति දානං දේති මම මේ දෙන දානයත් අර මහා ඍෂිවරු කළ මහා යාග වලට සමානයි කියලා අදහසින් දන් දෙනවා මේ මුලින් සඳහන් කළ කිසිදු අදහසක් නැහැ කර්ම විපාක අපේක්ෂාවකුත් නැහැ දාණය හොඳයි කියන අදහසකුත් නැහැ කුල પરම්පරාවෙන් එන සිරිතක් කියන අදහසකුත් නැහැ මේ අය උයා පියාගෙන කන අය නෙමෙයි කියන අදහසකුත් නැහැ. මම දෙන දාණය මහා යාගයකට සමානයි කියන අදහසින් දන් දෙනවා. ඒ විදිහට දන් දීලා එහි විපාක හැටියට සෝ දානං දත්වා ඔහු දන් දීලා සුගතිගාමී වෙනවා. චාතුම් මහරාජිකාදී දිව්‍ය ලෝකවල ප්‍රතිසන්දිය ලබනවා. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දෙනවා ආහාර පාන වස්ත්‍ර ආදිය සාමාන්‍ය කය පවත්වාගෙන යෑමට උපකාර වන දේවල් පරිත්‍යාග කරනවා දන් දෙනවා. මේ විපාක හැටියට සුගතිගාමි වෙනවා. ඒ පින ගෙවුනට පස්සේ නැවත හිටපු තත්වයටපත් වෙනවා. හයවෙනි ආකාරය තමයි සමහර ඇත්තෝ දන් දෙනවා ඉමං මේ දානං දදතෝ චිත්තං පසීදති. මම මේ දන් දුන්නාට පස්සේ හිත පැහැදෙනවා. සෝමනස්සං උපජායති. මේ සතුට වෙලා සොම්නස් භාවයක් ඇති වෙනවා සිත පැහැදෙනවා සිත පැහැදෙනකොට හිතේ සතුටක් ඇති වෙනවා කියන අදහසෙන් දන් දෙනවා සිත පැහැදෙනවා දන් දීම නිසා සිතේ සොම්නසක් ඇති වෙනවා දන් දීම නිසා කියන අදහසින් දන් දෙනවා. නමුත් අර මුලින් සඳහන් කළ කිසිදු අරමුණක් නැහැ. කර්ම විපාක අපේක්ෂාවකුත් නැහැ. දාණය හොඳයි කියලා අදහසකුත් නැහැ. පරම්පරාවෙන් පැවතෙන චාරිත්‍රයක් කියන අදහසකුත් නැහැ. සමන බ්‍රාහ්මණයෝ උයන උයාපියාගෙන කණාය නෙමේ කියන අදහසකුත් නැහැ. මේ දාණය යාගයකට සමානයි කියන අදහසකුත් නැහැ. ඔහුගේ එකම අදහස තමයි දන් දෙනකොට හිත පැහැදෙනවා. දන් දෙනකොට හිතේ සොම්නස ඇති වෙනවා සතුට ඇති වෙනවා ප්‍රීති ප්‍රමෝදය ඇති වෙනවා කියන අදහසින් දන් දෙනවා. දැන් දන් දෙන ආකාර හයක් පිළිබඳව අපි සඳහන් කළා දාන මහප්ඵල සූත්‍රයට අනුව. පින්නතුන් නැවත සිහි කරගන්න කාරණාහය පළවෙනි කාරණය තමයි යම්කිසි පුජ්‍යලයේ දන් දෙනවා විපාක අපේක්ෂාවෙන් සරලව කිය විපාක අපේක්ෂාවෙන් ඇලුණු සිතින් දන් දෙනවා දෙවෙනි පුජ්‍යලයා දන් දෙනවා මේ දන් දීම හොඳයි කියන අදහසින් විපාක අපේක්ෂාවක් නැහැ දන් දෙනවා හොඳයි දන් දීම හොඳ දෙයක් කියලා දන් දෙනවා. තුන්වෙනි පුජ්‍යලයා දන් දෙනවා මේක කුල චාරිත්‍රයක්, પરම්පරාවෙන් එන දෙයක්. විපාක අපේක්ෂාවකුත් නැහැ, දන් දීම හොඳයි කියලා අදහසකුත් නැහැ දන් දෙනවා. හතරවෙනි පුජ්‍යලයා දන් දෙනවා මම උයාපිහාගෙන කන කෙනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණය උයාපිහාගෙන කන්නේ නැහැ නිසා මම ඒ අයට දානේ පරිත්‍යාගයන් කරනවා. අන් කිසිදු අරමුණක් නැහැ. විපාක අපේක්ෂාවකුත් නැහැ. දානය හොඳයි කියලා අදහසකුත් නැහැ. කුල પરම්පරාවෙන් එන සිරිතක් කියන අදහසකුත් නැහැ. පස්වෙනි ආකාරය පස්වෙනි ආකාරය ඒ දාණය යාගයකට සමානයි. පෙර යුරිෂිවරු කළ යාගයන්ට සමානයි. නිසා මම දන් දෙනවා. කිසිදු අපේක්ෂාවක් නැහැ. විපාක අපේක්ෂාවකුත් නැහැ. දන් දීම හොඳයි කියන අදහසකුත් නැහැ. પરම්පරාවෙන් එන සිරිතක් කියන අදහසකුත් නැහැ. මම උයා පියාගෙන කන කෙනෙක් සමන බ්‍රාහ්මණිය එසේ කරන්නේ නැහැ කියලා අදහසකුත් නැහැ. මොකද එකම අදහස දාණය මහා යාගයකට සමානයි. ඊළඟට හයවෙනි ආකාරය දන් දීමෙන් සිත පහදිනවා ඒ නිසා මම දන් දෙනවා. කිසිදු වෙන අරමුණක් නැහැ. මේ හය දෙනාම දානං දත්වා කායස්ස බේදා පරම්මරණ සුගති උපපජ්ජති. මේ අය දන් දීලා කය බින්දලා මිය පරලෝකෙහාම සුගතිගාමි වෙනවා. සුගතිගාමී වෙලා ඒ දානයේ විපාක විදලා ඒ දෙවියන් අතර ජේෂ්ඨභාවයට පැමිණිලා පරිවාර සම්පත් ලැබිලා විපාකයේ බලයෙන් ඒ සැප සම්පත් විඳලා ඒවා ගෙවුනට පස්සේ නැවත හිටපු තැනට පැමිණෙනවා බුදුරජාණන් වහන්සේ හත්වෙනි ආකාරය සඳහන් කරනවා හත්වෙනි පුජ්‍යලයා දන් දෙන්නේ අර මුලින් සඳහන් කළ ආකාර 6 ගැන හිතලා නෙමෙයි. මම දන් දෙන්නේ සමත විපස්සනාව පිණිස. ඒ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ චිත්තාලංකාරං චිත්ත පරික්කාරන්ති දානන්දේති. අර විදිහටම ආහාර පාන වස්ත්‍ර ආදිය දන් දෙනවා. මොකක්ද අදහස? සරලව සඳහන් කළොත් සසර දුකින් නිදහස් වීම සඳහා දන් දෙනවා. මම මේ දාණය දෙන්නේ කිසිම අපේක්ෂාවක් නැහැ. එකම අපේක්ෂාව සසර දුකින් නිදහස් වෙන්න දන් දෙනවා. හත්වෙනි ආකාරය සසර දුකින් නිදහස් වීම සඳහා දාන පරිත්‍යාගයන් සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට දන් දෙන කෙනා පරිත්‍යාගයන් කරන කෙනා කායස්ස බේදා පරම්මරණා කය බිඳිලා මිය පරලෝකියාට පස්සේ බ්‍රහ්මකායිකානන් දේවානං සහව්‍යතං උපජ්ජති බ්‍රහ්මකායික දෙවියන් අතර උප්පත්තිය ලබනවා. ආහාර පාන වස්ත්‍ර ආදිය දන් දෙනවා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට අරමුණ කුමක්ද? සසර දුකින් නිදහස් වෙන්න. සසර දුකින් නිදහස් වෙන්න දන් දෙනවා. ඒ දන් දීමේ විපාක හැටියට රක්මකායික දිව්‍ය ලෝකයේ ප්‍රතිසන්දිය ලබනවායි කියලා සඳහන් වෙනවා. පින්නතුනි අපි මෙතන පැහැදිලි කරගන්න ඕනේ රක්මකායික දිව්‍ය ලෝකයේ ප්‍රතිසන්දිය ලබන්නට හේතුව ඒ ආහාර පාන වස්ත්‍ර ආදිය සතර දුකින් නිදහස් වීම පිණිස දන් දීම පමණක් නොවේ අට කතාවේ ඊටා මනමින් සඳහන් කරලා තිබෙනවා න සක්කා තත්ත දානේන උපපජ්ජිතුම් ඒ දාණයෙන් පමණක් බ්‍රහ්මකායික දිව්‍ය ලෝකේ ප්‍රතිසන්දිය කරන්න ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ දාන පරිත්‍යාග අපේක්ෂා රහිතව සසර දුකෙන් නිදහස් වීම සඳහා දන් දෙනකොට සිත ආර්ය මාර්ගයේ පිහිටනවා. ධානය වැඩෙන සමත විපස්සනාව පිණිසයි මම මේ දානයන් දෙන්නේ. චිත්තාලංකාරය පිණිසයි. ඒ නිසා ආර්ය මාර්ගයේ වැඩෙනකොට ධානයන් වැඩෙනකොට පංච නීවර ධර්මයන් ප්‍රහාණ වෙනකොට අන්න ඒ බලය නිසා තමයි ඒ ධාන නිසා තමයි බ්‍රහ්මකායික දිව්‍ය ලෝකවල ප්‍රතිසන්දිය ලබන්නේ. හොඳට අවබෝධ කරගන්න ඕනේ ආහාර පාන වස්ත්‍රාදී සසර දුකින් නිදහස් වීම සඳහා දීමෙන්ම පමණක් නොවේ ඒ දීමත් සමග සිත වැඩෙන්න පටන් ගන්නවා සමත භාවනා සමත විපස්සනාවට හිත යොමු වෙනවා ආර්ය මාර්ගයට යොමු වෙනවා ධානය වැඩෙනවා ඒ ප්‍රතිඵලය හැටියටයි භ්‍රමකායික දිව්‍ය ලෝකවල ප්‍රතිසන්දි ලබන්නේ ඒ භ්‍රමකායික දිව්‍ය ලෝකවල ප්‍රතිසන්දිය ලබන ඒ කර්මය ගෙවුනට පස්සේ විශේෂත්වය අනාගාමී හෝති නැවත එන්නේ නැහැ නැවත මනුෂ්‍ය ලෝකවලට පැමිණෙන්නේ නැහැ. ආර්ය මාර්ගය තුල ගමන් කරලා ඒතනින්ම ජීවිතේ සැනසීම ලබනවා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ අවසානයේදී සඳහන් කරනවා සාරිපුත්යන් වහන්සේ දැන් ඔබට පැහැදිලි දානය මහත්ඵල වන්නේ කෙසේද මහත්ඵල නොවන්නේ කෙසේද පින්නතුනි දානයේ මහත්ඵලය තමයි මේ අවසානයේ සඳහන් කළ හත්වෙනි කාරණය. සසර දුකින් නිදහස් වීම පිණිස දන් දෙනවා. ඒ දාණය සමග සමත විපස්සනා වඩනවා. සිත ධානා මාර්ගවල පිහිටනවා. බ්‍රහ්මකායිකාදී දිව්‍ය ලෝකවල ප්‍රතිසන්දිය ලැබලා නැවත මනුෂ්‍ය ලෝකයට පැමිණෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ සසර දුකින් නිදහස් වීම සඳහා දෙන දානයයි මහත්ඵල මහානිසංස වන්නේ. මුලින් සඳහන් කළ දාන 6 ආනිසංස ලැබෙනවා, ඵල විපාක ලැබෙනවා. හැබැයි මහත්ඵල මහානිසංස ලැබෙන්නේ නැහැ. විපාක අපේක්ෂාවෙන් දෙන දානේ දානේ හොඳයි කියලා අදහසින් දෙන දානේ කුල પરම්පරාවෙන් පැමිණෙනවයි කියන දෙන දාණය. ඒ වගේම මම ආහාර පිසිනෝ ඒ අය ආහාර පිසින්නේ නැහැ කියන අදහසින් දෙන දාණය. යාගයකට සමානයි කියන අදහසින් දෙන දාණය. ඒ වගේම සිත පැහැදීමේ අදහසින් දෙන දාණය. මේවා ආනිසංශ තියෙනවා, ඵල විපාක තිබෙනවා. ඒ අය දිව්‍ය ලෝකවල ප්‍රතිසන්දිය ලබනවා. නැවත මනුෂ්‍ය ලෝකයට පැමිණෙන නිසා මහත්ඵල මහානිසංශ නැහැ. මහත්ඵල මහානිසංස ලැබෙන්නේ සසර දුකින් නිදහස් වීම සඳහා පරිත්‍යාගයන් සිද්ධ කිරීම ඒ පරිත්‍යාගයන් සිද්ධ කිරීම නිසා සිත සමත විපස්සනාවට යොමු වෙලා අවසානයේ ධාන වඩලා අනාගාමි නැවත නොවන තත්වයටපත් වෙනවා ඒ නිසා පින්නතුනි දන් දීම දානං සග්ගස්ස සෝපානං දන් දීම ස්වර්ගයට දිව්‍ය ලෝක වලට යෑමේ ඉනිමගක් දානයේ ප්‍රධානතම අරමුණ අත්හැරීමයි. අපේක්ෂා රහිත ඔබ දාන පරිත්‍යාගයන් සිද්ධ කරන්න. එනිසා දාන මහත්ඵල සූත්‍රය ඔබ තවදුරටත් අධ්‍යයනය කරන්න. අංගුත්තර නිකායේ සත්තක නිපාතේ ဒ ුතිය පණ්ණාසකේ මහා යඤ්ඤ වර්ගයේ සඳහන් මේ නවවන සූත්‍ර දේශනාව. හැදෑරීම තුලින් ඔබට මේ ධර්මයේ පිළිබඳව දානයක් අපි කොහොමද දෙන්න ඕනේ? දානේ ඵල විපාකයන් මොනවද? දානයේ මහත්ඵල මහානිසංස බවට පත් වෙන්නේ කොහොමද කියන කාරණේ පැහැදිලි වෙනවා. ඒ නිසා නිතර දන් දෙන ඔබ මේ පිළිබඳව නිතර අපිට විමසීම් කරනවා ප්‍රශ්න යොමු කරනවා මේ දාණය මහත්ඵල මහානිසංස වෙන්නේ කොහොමද කියලා. නිරන්තරයෙන් බණ අහන අය අපිට දුරකථනයෙන් කතා කරලා අහනවා ගම්පහාදී ප්‍රදේශවල උවැස් උවැසියන් නිරන්තරයෙන්ම විමසීම් කරනවා දානයේ ආනිසංසයන් ලැබෙන්නේ කොහොමද මහත්ඵල මහානිසංස ලැබෙන්නේ කොහොමද කියන කාරණේ. එනිසා දාන මහත්ඵල සූත්‍රය අධ්‍යයනය කිරීම තුළින් ඔබට වඩාත් මේ කාරණු කාරණා පැහැදිලි කර ගැනීමේ අවකාශය තිබෙනවා. ඒ නිසා අපි හැමදෙනාම සසර දුකින් නිදහස් වීම පිණිස දන් දෙමු කියන කාරණාව සිහිපත් කරමින්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 සාදු සාදු සාදු දාන මහප්පල සූත්‍රය ඇසුර කොට ගනිමින් අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ගම්පහ බැන්දිය මුල්ල විද්‍යාසේකර පිරිවන් විහාරය අස්කිරිය පුරාණ ගල්ලෙන් විහාරය යන උභය විහාරාධිපති විද්‍යාසේකර පිරිවනේ නියෝජ්‍ය පරිවේනාධිපති රාජකීය පඬිත් ශාස්ත්‍රපති පූජනීය බැලුම්හර ඉන්දානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු පින්තුනි ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්නට එසේනම් 0112697140 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.